දැනින් වික්‍රමසිංහ කියනවා මෙයා පලා ගියේ රාජපක්ෂ රෙජිමේ සුදු වෑන් හින්දා කියලා. වටලන්ද කොමිසම් වාර්තාවේ ප්‍රතිමාධිකාර විනිශ්චයකාර දෙදෙනෙක් කියලා තියෙනවා. මේ සුදු වෑන් වලින් යන්න පටන් ගත්තේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කාලේ. ඒ සුදු වෑන් වලින් අරන් ගිය මිනිස්සු තමයි රනිල් වික්‍රමසිංහගේ අල්ලපු ගෙදර වටලන්දේ වදකාගාරට ගෙනිච්ච කියලා. ඉතින් 2004 වෙනකොට කවුද හිටියේ? චන්ද්‍රිකා. අර්ජුන මහේන්ද්‍රන් බයලා කියලා කියන චන්ද්‍රිකා. කොහොම හරි රාජපක්ෂ රෙජිමට බය හිටියනම් පිටරට කවුද රාජපක්ෂ රණවිරුත් බය හිටියේ? සුමන්දිරන් හිටියා, විග්නේස්වරන් හිටියා, සම්බන්ධන් හිටියා. බයේ ගියේ LTT එකට සම්බන්ධයක් තියෙන අය. ඒ අය තමයි බය පලා. කිලින්ම කියන්න පුළුවන්. ඒ ප්‍රකාශනයෙන්ම පිළිගන්නවා මෙයා බයේ ගිහිල්ලා තියෙන යම් කිසි කෝඩුවාවක් එළිදරව් වෙයි කියලා.